මේ තව එකක් තමයි සානස රෙන්දික මහත්තයාගේ ප්‍රශ්නේ අර මේ මොකක්ද සමාධිත්‍ය ගැන කියනකොට ඇයි ඒක පටිච්චසම්පාදයේ තියුන්නේ නැති අංගයක් විදිහට කිව්වට එතකොට ස්වාමිනාස මෙහෙමත් ඒක විදිහකට හිතන්න පුළුවන් නේද දැන් අවිද්‍යා අශේෂ විරාග නිරෝධ නිරෝධ සංකාර නිරෝධෝ කියලා පටි මේ අර මේ පටිච්චසම්පාදයේ ප්‍රතිලෝම පටිච්චසම්පාදයේත් ඒක දැක් ඒකෙන් ඒකට පොඩ්ඩක් කිට්ටු විදියට විස්තර කරනවා නේද? සමාධිත්‍ය. ඔව් දැන් සම්මාදිට්ඨිය අවදි වුණාම ඒක ඒක තමයි මම කියේ දැන් සම්මාදිට්ඨිය සෝවාන් මාර්ගඥානය ඇති වෙන කෙනාට සම්මාදිට්ඨිය තමයි ඇති වෙන්නේ. අරහත් මාර්ගඥානය ඇති වෙන කෙනාට සම්මාදිට්ඨිය තමයි ඇති වෙන්නේ. සර්වඥතා ඥානය ඇති වෙන කෙනාට සම්මාදිට්ඨිය තමයි ඇති වෙන්නේ. මොකද ආරෂ්ඨාංග මාර්ගයේ සම්මා දිට්ඨි කියන නමින් තියෙන්නේ. ඒතර සම්මා ආරෂ්ඨාංග මාර්ගයේ මාර්ගාංග 8 තමයි මාර්ගසිතේ ශක්තිමත්වය දෙන්නේ. එතකොට එතන ප්‍රඥාව ගැන කියන්නේ සම්මා දිට්ඨි කියන නමින් තමයි. එතකොට ඒ මාර්ගාංගයක් හැටියට එදෙන සම්මා දිට්ඨිය සෝවාන් පුද්ගලයාටත් ඒ මාර්ගාංග 8ම තමයි ඇති වෙන්නේ මාර්ගසිතේදී. සකෘදාගාමි අනාගාමි රහතන් වහන්සේටත් ඇති වෙන්නේ. තථාගතයන් වහන්සේට අරහත් මාර්ග ඥානයත් එක්ක තමයි ਸਰවඥතා ඥානය උපදින්නේ. එතකොට උන්වහන්සේගේ අරහත් අරහත් මාර්ග සිතේ ජනිත වෙන සම්මාදිට්ඨිය සියල්ල දක්නා ගුණයෙන් යුක්තයි. එතකොට ඒ වගේ සම්මාදිට්ඨිය ගැන කතා කරනකොට අර ප්‍රඥාව ගැන කිව්ව කාරණේම තමයි තියෙන්නේ. අශේෂ විරාග නිරෝධ தත්ත්වයටපත් වෙන්නේ අරහත් මාර්ගඥානය. සෝවාන් මාර්ගඥානයටපත් වෙනකොට අශේෂ විරාග නිරෝධ නෙමෙයි ඒ තනත්තාගේත් අවිද්‍යාව ප්‍රහාණය වෙනවා යම් ප්‍රමාණයකට. ඒ ප්‍රහාණය වෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න ප්‍රමාණවත් විදිහට. අශේෂ විරාග නිරෝධ තත්වයට නෙමෙයි. එහෙමයි එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.